නෑ. හැබැයි අර මනුස්ස වාසයෙන් පරිබාහිරව ඉන්න සත්තුන්ට වඩා මනුෂ්‍යයා ඇසුරේ මනුෂ්‍යයත් එක්කලා ආදරයෙන් සෙනෙහසින් වෙලිලා බැඳිලා ඉන්න සතෙකුට යලි මනුලොවට එන්න තියෙන අවකාශය සාපේක්ෂව බැලුවම වැඩි බවක් අපට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම තවත් පැත්තක් මෙහිදී කියන්නට ඕන තව අනතුරුදායක පැත්තක්. ඒ මොකක්ද දැන් සුනකයා හෝ එහෙම නැත්නම් පූසා හෝ ඒ සතා හුරතලයට හදනකොට ඌ අපිත් එක්කලා ඇලිලා බැඳිලා ඉඳලා ඌ මැරෙනකොට මනුස්ස සංඥාව ගන්න පුළුවන් ඉඩක් තියනවා වගේම තමයි මිනිස්සු තිරිසන් සත්තුත් එක්කලා ඇලිලා බැඳිලා වැඩිපුර ආදරයෙන් සෙනෙහසින් දැඩිව ඒ සත්තුන්ව උපාදාන කරගෙන හිටියොත් ඒ මිනිස්සයාට මැරෙන මොහොතේ තිරිසන් සංඥාව එන්න තියෙන ඉඩ කඩකුත් වැඩිපුර තියෙනවා ඒ කියන්නේ වැඩිපුරම ආදරය කරන්නේ බල්ලට නම් වැඩිපුරම ආදරය කරන්නේ බලලට නම් ඒක අපි ਵਿਚාරපූර්වකව මේ මානසික తত্ত্বය සකස් කරගත්තේ නැතිනම් අපි මැරෙන මොහොතේ අපට ඒ බල්ලව බලලව අරමුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩිපුර තියෙනවා. එතකොට තිරසන් සතාට මනුස්ස සංඥා මතුනහම මනුලොවට පැමිණීමේ අවකාශය වගේ තමයි මිනිස්යාට තිරසන් සංඥාව මරණාසන්න මොහොතේ මතුනොත් තිරිසන් ආත්ම භාවයක උපත ලබන්නට තියෙන වැඩි අවකාශයකුත් තියෙනවා. ඒ අනතුරත් අපි මෙතනදී හඳුනා ගන්නට ඕනේ. දැන් මේකෙන් අදහස් කරන්නේ සත්තුන්ට ආදරය කරන්නට එපා කියන එක නෙමෙයි. මිනිස්සුත් එක්කලා අපි ජීවත් වෙනකොට ආදරෙන් සෙනෙහසින් ජීවත් වෙනවා වගේම සත්තු සිව්පාවන්ටත් ආදරෙන් කරුණා මෛත්‍රියෙන් අපි සලකන්නට ඕනේ. ඒ සත්තුන්ටත් සෙනෙහසින් යුක්තව උපකාර කිරීම සංග්‍රහ කිරීම වරදක් නෙමෙයි. නමුත් කවර දෙයක් උටත් අපි දැඩි තෘෂ්ණාවකින් දැඩි බන්ධනයකින් උපාදාන කිරීම යෝග්‍ය නැහැ. ඉතින් ඒක තිරසන් සතෙක් සම්බන්ධව විතරක් නෙමෙයි තමන්ගේම බිරිඳ තමන්ගේම සැමියා තමන්ගේම දරුවා තමන්ගේම අම්මා තාත්තා කියන මේ සමීපතම මිනිස්සු සම්බන්ධ වුණත් අපි දැඩිව අල්ලගෙන දැඩිව උපාදාන කරගෙන කටයුතු කරන එක සුදුසු නෑ මොකද උපාදානය කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් මනස කිලිටි කරනවා. ඒකෙන් මනස දුර්වල කරනවා. ඉතින් සමහර වෙලාවට අපි කුසලය උපාදාන කරගත්තොත් ඒ නිසා අපට සුගතියක උපදින්නට පුළුවන්. හැබැයි උපාදානය සුදුසු දෙයක් නෙමෙයි. උපාදානය නිසා තමයි නැවත නැවත භවය හටගන්නේ. ඉතින් නිවන් දකින්නත් එක්ක අපිට උපාදානය නවත්තන්න බෑ. හැබැයි අඩුම තරමින් අපිට උපාදානයේ නුසුදුසු දේවල් සමග උපාදාන වෙන්නේ නැතිව අර සුදුසු යම්කිසි කුසලාරම්මණයකවත් අපිට උපාදානය පිහිටවා ගන්න පුළුවන් නම් අඩුම තරමින් සුගතිය උපදින්නටවත් හේතු වෙනවා. මේක වරදවා වටහා ගන්නට එපා. අපි මේ කියන්නේ උපාදානය හොඳයි කියන එක නෙමෙයි. අරහත්ත්වයටපත් වෙනකන් අපිට උපාදානයේ යම් යම් ප්‍රමාණයකින් අපේ මනසේ තියෙනවා. අරහත්ත්වයෙන් තමයි සම්පූර්ණයෙන් උපාදානය අපේ සිතෙන් නිදහස් වෙන්නේ, අහෝසි වෙන්නේ. ඉතින් එතකන් අපිට කරන්න පුළුවන් තමයි අර අවිචාරවත්ව යම්කිසි අකුසල් අරමුණු වල එහෙම නැත්නම් නොසුදුසු අරමුණු වල තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, සතර පායට යන්න දේවල් උපාදාන කරගන්නේ නැතිව අඩුම තරමින් අපට ਵਿਚාරපූර්වකව අවශ්‍ය යහපත් කුසල අරමුණකවත් සිත පිහිටවා ගන්නට පුළුවන් නම් තමයි අපට සුගතිගාමි වෙන්නට එය උදව්වක් වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සුත් එක්කත් සතාසිව්පාවත් එක්කත් අපි ආදරයෙන් සෙනෙහසින් කරුණා මෛත්‍රියෙන් ජීවත් වීම වරදක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ අපි කොච්චර ආදරයෙන් සෙනෙහසින් ජීවත් වුණත් අපි ඉඳද්දි එක්ක ඒ අය මේ යනවා එක්ක ඒ අය ඉඳද්දි අපි මේ යනවා මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා අපිට කොයිම අවස්ථාවක හරි විප්‍රයෝගයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙන්වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙන්වීම සිද්ධ වෙනකොට ඒක ශෝකයක් දුකක් බවට දරා ගන්න බැරි හඬා වැළපීමක් මට්ටමට පත් කරගන්නේ නැතිව අපි බුද්ධිමත්ව මනස පාලනය කරගන්නට අපට පුළුවන් වෙන්නේ ආදරයේ සෙනෙහස වගේම ලෝකේ යථාර්ථයත් අපි තේරුම් අරගෙන ජීවත් වුණොත් පමණයි. එහෙම නැත්නම් අපිට එතනදී ඇති වෙන ප්‍රිය විප්‍රයෝගේ දරා ගන්නට බැරි වෙනවා. ඒ මොකද ආදරයේ සෙනෙහසේ නාමයෙන් අපි ලෝකේ යථාර්ථය අමතක කරනවා. දැන් පින්නතුනේ අපි ලෝකය අවබෝධ කරගන්නකොට ජීවත් වීමේදී ආදරය සෙනෙහස නොපැවැත්විය යුතුයි කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. ලෝකයේ තුල ජීවත් වෙනකොට බිරිඳ සහ සැමියා හැටියට ආදරය සෙනෙහස පැවතුනේ නැත්තම් ලෝකයක් පවතින්නේ නැහැ. මව්පියෝ සහ දරුවෝ හැටියට ආදරය සෙනෙහස පැවතුනේ නැත්නම් ලෝකේ පැවැත්මක් නැහැ. පැවැත්මට ඒව අවශ්‍යයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ අපට ඒව අවශ්‍ය වෙච්ච පමණට අපට පවත්ව ගන්නට ආදරය සෙනෙහස තිබිය යුතු වුණාට ලෝකේ කිසිවක් අපේ රුචිකත්වයට අනුව සදාකාලික වෙන්නේ නැහැ. කවර මොහොතක හරි අපිට ගොඩක් ආදරෙන් සෙනෙහසින් පවත්වන දේවල් අත්හරින්නට වෙනවා. එහෙම නැත්නම් ඒවා අපේ අකමැත්තෙන්ම අතහැරිලා යනවා. එහෙම නැත්නම් ඒ සියල්ල එහෙමම තියෙද්දී අපි අකමැත්තෙන් වුණත් අපට මේ යන්නට සිද්ධ වෙනවා. ඒතර මේ යථාර්ථයත් අපි නැවත නැවත සිහි කරන්නට ඕනේ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ එහෙම නැත්නම් සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අපි ප්‍රියමනාප දේවල් වෙනසටපත් වෙනවා නානා භාවයටපත් වෙනවා කියන්නේ වෙනස් තත්වයටපත් වෙනවා ඒවා විපරිණාමයටපත් වෙනවා ඒ වගේම විනා භාවෝ යම් මොහතක අපට ඒවයින් නික්මෙන්නට සිද්ධ වෙනවා. ඒවෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේක ලෝක ධර්මතාවයක්. ඒක අම්මද තාත්තද බිරිඳද සැමියාද දරුවාද බල්ලාද බලලාද කියන කතාවක් නෑ. මොන දෙයට අපි ඇලුම් කළා වුණත් ඒක පුද්ගලයෙක් වෙන්නට ඕනෙත් නෑ. ද්‍රව්‍යයක් වුණත් වස්තුවක් වුණත් අපි කොයිතරම් ආදරෙන් සෙනෙහසින් පවත්ව ගත්තත් යම් මොහොතක අපට ඒවෙන් ගිලිහෙන්නට සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ අවබෝධය ඇතුව අපි ජීවත් වුණොත් ජීවත් වෙන තාක්කල් සතුටින් සෙනෙහසින් ආදරයෙන් කරුණා මෛත්‍රියෙන් පවතින්නටත් පුළුවන්. හැබැයි යම් මොහොතක අපිට මේවා අත්හරින්නට වෙනවා අපෙන් ගිලිහෙනවා කියන අවබෝධය තියෙනකොට අපි නිකන් අන්ධභාවයෙන් දේවල් උපාදාන කරගන්නේ නැහැ. යුත්තේ අන්නේ සමබර බව බෞද්ධයෙක් හැටියට අපි පවත්වා ගන්නට ඕන. කරුණා මෛත්‍රියක් ආදරයක් සෙනෙහසක් නැතුව නිකන් ගස්ගල් වගේ ජීවත් වෙන එකක් නෙමෙයි ආදරයේ සෙනෙහසේ නාමෙන් අපි නිකන් ඔතෑණි වෙලා මුසපත් වෙලා බොළඳ වෙලා හැඟීම් වලට වහල් වෙලා අපේ මනුස්සකම් නැති කරගෙන නිකන් වැළපෙන දුබල චරිතයක් බවට පත් වෙන එකක් නෙමෙයි. ඒ දෙකම අන්ත දෙකක්. ඒ නිසා බෞද්ධයෙක් වුණාම අපි ශක්තිමත් වෙන්නට ඕනේ ලෝකයේ පැවැත්වීම සඳහා ඒ පැවැත්වීමට අවශ්‍ය සාධක පවත්වා ගන්නටත් ඕන හැබැයි ලෝක ධර්මතා තේරුම් අරගෙන අපි සිත සමබර කරගන්නට පුහුණු වෙන්නටත් ඕන. ඉතින් එහෙම කරගන්නට බැරි වුණාම අපි මීට පෙර දිනකත් සිහිපත් කළා ගිහි පැවිදි කියන ભેදයක් නැහැ ඇතැම් අය හරියට මනස දුර්වල කරගන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ මිනිස්සෙක් මැරුණටත් වඩා සතෙක් සිව්පාවෙක් මැරුණෙන් පස්සේ තමන්ගේ මනස දුර්වල කරගන්නවා. අපේ ජීවිතේ අපිට මුණ ගැහිලා තියෙනවා සමහර අය තමන්ගේ සුනකයා මැරුණා කියලා දවස් ගණන් කන්නේ බොන්නේ නැතුව නිදාගන්නේ නැතුව ඒ ගැන හූල්ල හූල්ල ඉන්න චරිතය. එතකොට ඒ අයට තමන්ගේ සමීපතම ඥාතියෙක් මිය ගියයි කියලත් එච්චර පීඩාවක් නැහැ. එච්චර අමාරුවක් නැහැ. ඉතින් සමහර භික්ෂුන් වහන්සේලා වුණත් එහෙම ඉන්නට පුළුවන්. දවසක් ඔය පසුගිය පින්නතුන්ට මතක ඇතිනේ අවුරුදු 30ක පමණ බරපතල යුද්ධයක් අපේ රටේ තිබුණානේ. එතකොට ඒ වෙලාවේ අපේ රටේ ඊටාම ප්‍රසිද්ධම හමුදා නායකයෙක් එක් අවස්ථාවක මිය ගියා. ඉතින් ඒ අවස්ථාවේ මුළු රටම කම්පා වෙමින් සිටියේ. එක ස්වාමින් වහන්සේ නමකගේ සුනකයා මැරිලා ওই දවස්වල. එතකොට ඒ ස්වාමින් වහන්සේගෙන් අහලා තියෙනවා තව කෙනෙක් මේ දවස්වල අහවල් හමුදා සෙන්පතියා මිය ගිහිල්ලා නේද හැමෝම ශෝකයෙන් දුකෙන් ඉන්නවා කියලා කියනකොට අර හම්දුරෝ කිව්වලු එයා මැරිච් එක ගැන නෙමෙයි මට අමාරුව තියෙන්නේ මගේ බල්ලා මැරිච් එක ගැනයි කියලා. ඉතින් දැන් මේ කතාව කියන්නේ උන්වහන්සේට අපවාදයක් හැටියට උපහාසයක් හැටියට නෙවෙයි පෙන්නතුනේ අපේ මනස කොතනකද බැඳෙන්නේ වැඩිපුර දැඩිව අපි අල්ලගන්නේ කොතනද දැඩිව උපාදාන කරගන්නේ කොතනද ඒක තමයි අපට දුක ඇති කරන්නේ. ඒක තමයි අපිට පීඩාව ඇති කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ අපි ඇලිලා බැඳිලා තියෙන්නේ අම්මා තාත්තා සම්බන්ධවද, බිරිඳ සැමියා සම්බන්ධවද, දරුවා සම්බන්ධවද, සතෙක් සිව්පාවෙක් සම්බන්ධවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි වැඩිපුර බැඳෙන්නේ කොතනද, වැඩිපුර ඇලෙන්නේ කොතනද, අවිචාරවත්ව උපාදාන කරගන්නේ කොතනද? එතන තමයි අපට දුක පීඩාව ඇති කරන්නේ. තණ්හාය ජාය